ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සිංහල රිදී තිරේ අගරජින රුක්මනී දේවී පිළිබඳ ඌණ පූර්ණය අද අපි ඉකුත් සතියේ රුක්මනී දේවියගේ මధుර මිහිරි ගායනා කීපයකට සවන් දුන්නා. රුක්මනී දේවී ඉපිද සියවසක් ගත වූ තැනේදී චිත්තපටි 90ක රඟපෑමෙන් පසු ඇය සිහිපත් කරනකොට අපතුර මොනතරම් ලොකු ආස්වාදයක් වගේම සංවේගයක් හටගන්නවාද හිතු බැතිමතියක වූ රුක්මනී දේවී රූපසිංහ මාස්ටර් සමග ශ්‍රී බුද්ධගයා විහාරයේ ගීතේ ගායනා කරමින් තමයි ගීත කලාවට ප්‍රවිෂ්ඨ වන්නේ. ඊට කලින් දින රූපසිංහ මාස්ටර් වැනි දැවැන්ත සංගීතවේදියෙකු සමග ගීතය ගායනා කිරීමට ඒ කියන්නේ දැටිගත කිරීමට තිබෙන නිසා ඇය නිදිවර්ජිතව ගත කළා කියලා ඇගේ ජීවිත කතා පොතේ සඳහන් කරලා තියෙනවා. කතෝලික බැතිමතක වූ ඇගේ පියා කලින් දින හවස ඇය කිසියම් චකිතයකින් ඉන්නකොට රූපසිංහ මාස්ටර් සමග ගීතය ගායනා කිරීමට ඔහු දෙවියන්ට බාරයක් වුණාලු මගේ දුවට ඒ කියන්නේ රුක්මනී දේවියට හෙට උදේ රුක්මනී මගේ දුවට රුක්මනී දේවියට රූපසිංහ මාස්ටර් සමග ගායනා කරන මේ ගීතය සාර්ථකව ගායනා කරන්නට අවස්ථාව සැලසෙන්නේ කියලා බාරයක් වුණාලු. මේ බාරයෙන් පසුව තමයි පහෝදා උදේ උණ රෝගීව හිටපු රුක්මනී දේවී ගිහිල්ලා මේ බුදු ගීය ගායනා කරන්නේ. අද ඔබ හමුවේ තබන්නේ ඒ ශ්‍රී බුද්ධගයා ගීතේ නෙවෙයි. බුද්ධත්වයේ පිළිබඳව රුක්මනී දේවී ගායනා කරපු තවත් ඊටාම රමණීය තනුවකින් යුක්ත ගීතයකි. මේ ගීතය රචනා කරන්නේ WDM ඇල්බර්ට්. අහලා බලන්න මේ ගීතයේ රුක්මනී දේවී මොනතරම් මිහිරට ගායනා කරනවද කියලා. සාරා සිරිනි රම්‍යා Thank you. දේවිගේ ගායන කුසලතාව වගේම ඇගේ රූපශ්‍රීයත් මාධ්‍යයට වශීකරණයක් බවට පත් වුණා. ඇගේ සුන්දර ඡායාරූප, පින්තූර, පත්තරවලට අලෙවි කිරීමට ඊටාම විශිෂ්ට වෙළඳ භාණ්ඩයක් බවට පත් වුණා. කොටින්ම ඉන්දියාවේ සුපතල ෆිල්ම් ෆෙයා සංග්‍රහයේ ಭಾರತ නිර්යකකෙන් පිට පිටකමරයක් පළ කරපු එකම නිදිය රුක්මනී දේවී. රුක්මනී දේවීගෙන් ආරම්භ කරපු සුවිශේෂී විශේෂාංගයකුත් ෆිල්ම්ෆෙයාර් සංග්‍රහවේදී දකින්නට ලැබුණා. ඒ තමයි My Likes and Dislikes කියන විශේෂාංගය ෆිල්ම්ෆෙයාර් සංග්‍රහයේ පටන් ගත්තේ රුක්මනී දේවීගේ කැමැති සහ අකමැති දේවල් පිළිබඳ අදහස් විමසීමකින්. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ෆිල්ම්ෆෙයාර් සංග්‍රහවටත් රුක්මනී දේවිය අලවි ආකර්ෂණයක් බවට පත් වුණා. ඇත්ත වශයෙන්ම නම් රුක්මනී දේවිට එවක ඕනෑතරම් මුදල් හදල් තිබුණා. එක චරිතයකට රුපියල් 50000ක වැනි ලොකු මුදලක් ඇය අය කළා. මීගමුවේ නගරයේ මැද්දේ ඇය මිලටගත් ජයරුක් නිවස තිබුණා. අපිට මතකයි අපි කුඩා කාලේ මීගමුව යනකොට ජයරුක් කියන නම නාමපූර්ව ගහපු ඊටාම අලංකාර ගයක් ප්‍රධාන පාර අයිනේ තිබුණා. සුකෝභෝගී මෝටර රථයක් තිබුණා. 1940 දශකයේදී එදී රුක්මනී දෙපළට ඉන්දියාවේ අඩයාර් නගරේ සුවිසල් සුකෝභෝගී නිවසක් හිමිව තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ ඉන්දියාවේ ප්‍රභූවරයෙකුටත් නැත්තරමේ බංගලාවක්. බ්‍රිතාන්‍යයේ ඉන්දීවරයෙකු ප්‍රභූවරයෙකුටත් නැත්තරම් විශාල ඒ බංගලාවේ බ්‍රිතාන්‍යයේ තනු මෝටර රථ තුනක් රුක්මනී දේවීටත් එදිජාමාන්ටත් හිමි වෙලා තිබුණා. වෙන එකක් තමා ඔවුන්ගේ නිවසට ඉන්දියානු රජයෙන් ගුර්කා ආරක්ෂක බටයෙන් දෙදෙනෙකු යොදවා තිබුණු බව ශේෂා පලියක්කාර 1998 දී සරසවිය පත්‍රයට කළ සාකච්ඡාවකදී සඳහන් කරලා තියෙනවා. ඇය මොනතරම් විශාල ධනවත් කාන්තාවක් බවට පත්ව හිටියාද කියන එක මේ සාක්ෂි සාධක වලින් අපිට පේනවා. හැබැයි පසු කාලයේ වෙනුවට ඉන්දියාවේ පමණක් නෙවෙයි ලංකාවේ මීගමුව නගරයේ තිබුණු ජයරුක් නිවසත් ඇය පොලියට ගස්ත මුදල් වලට එස්.එම්. නායකම්ට සින්න වූ බව තමයි සඳහන් වෙන්නේ. මෙවැනි දුක්ඛිත ජීවිතයක් ගත කළත් ඇය කිරිල්ලක වගේ බොහොම කෙලිරොල් ජීවිතයක් ගත කරේ. මේ සමාජයේ සිදුවන බොහෝ දේවල් සම්බන්ධව අවදීන් සිටිය යුතුයයි කලාකරුවන් එවැනි සංවේදී පිරිසකයි කිව්වත් රුක්මනී දේවී මේ සම තමන්ගේ අවට සිදුවන කිසිම සමාජ සංසිද්ධියකට සංවේදී වුණේ නැහැ. ඇය ඊටාම සැහැල්ලු සමනලා වියක හැටියට ජීවත් වෙච්ච කෙනෙක්. ඇගේ ගීතවල තියෙන්නේ ඒ සතුට ආස්වාදය ප්‍රීතිය සහ විනෝදකාමී ගතිය මේ ගීතය අපි අහලා බලමු මේ ගීතයේ තිබෙන්නේ දෛව යෝගයේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කළේ මේ ගීතයේ පෙනෙන්නේ ඒ මතු පිටින් ගත කළ කිරිරොල් ජීවිතයට යටින් මොනතරම් වේදනාකාරී බවක් තිබුණද කියන එකයි මට හිතෙනවා මේ ගීතය අපි උපුටා ගන්නේ දෛව යෝගයේ චිත්‍රපටයෙන් සජාත් හුසේන් සංගීතය නිර්මාණය කරන්නේ පද රචනා කරන්නේ කිවිවරයෙකු හිව්බත් දිසානායක චිත්‍රපට ගීතයේදී ඇයට විශිෂ්ට ගායිකාවකගේ සලකුණු සටහන් කරන්නට ලැබුණේ චිත්‍රපට කීපයකදී පමණයි. ඉන් එකක් තමයි මේ දොයි මේ දොයි දොයිය පුතා ගීතය ඇතුළත් දෛවයෝගයේ චිත්‍රපටයේ සජාද් හුසෙන්ගේ සංගීතයද. ඊළඟට තවත් චිත්‍රපට කිහිපයක් තියෙනවා. වැරදුණු කුරුමානව චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ බී.එස්. පෙරේරා. සැඟවුණු පිළිතුරේ මොහමඩ් ගවුස් දස්කොන් චිත්‍රපටයේ ෂෙල්ටන් ප්‍රේමරත්න ලාදල චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේව සහ අහසින් පොළොට චිත්‍රපටයේ නිමල් මෙන්ඩිස් මේ සංගීතවේදීන්ගේ අපූර්ව තනු නිර්මාණවලට රුක්මනි දේවියට විශිෂ්ට ගායිකාවක හැටියට විශිෂ්ට සලකුණු පෙන්වමු කරන්නට පිළිඹු කරන්නට පුළුවන් වුණා. දැන් අපි එක රිද්මයකට අමුතු ලතාවකට ගායනා කර දොයි දොයිය පුතා සජාද් හුසෙන්ගේ සංගීත සංයෝජනයෙන් ඇසුවා. අපි දොයි දොයිය පුතා කියන නැලවිලි ගීතයම ඔගස්ටස් විනායක රත්නම්ගේ පදමාලාවෙන් නිමල් මෙන්ඩිස් අහසින් පොළොට චිත්‍රපටයට නිර්මාණය කරපු නැලවිල්ලත් මුල් නැලවිලි ගීයත් සමග සංසන්දනාත්මකව රස විඳින්න ඔබ හමුවේ තබනවා. කටලන් කුරියම් දේවියට ඇය සමුගන්නට පෙර නූතන තරුණ පරපුර සමගත් කටයුතු කිරීමට කිසියම් අවස්ථාවක් ලැබුණේ එක්තරා භාග්‍යයකට කියලා අපට හිතෙනවා. ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට රුක්මනී දේවීට තනු නිර්මාණයක් කර ඇය සමග ගීතයක් ගායනා කිරීමේ දුලබ වරම ආචාර්ය වික්ටර් රත්නායකයට හම්බ වෙනවා. වික්ටර් රත්නායකයන් මේ ගීතයේ පද රචනා කිරීමට ආරාධනා කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නට. නූතන පරපුරේ තේමාව අන්තර්ගත වන ගීතයක් මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරනවා ආචාර්ය වික්ටර් රත්නායක තනු නිර්මාණය කළ රුක්මනී දේවී සමග ගායනා කරනවා ඔබ යන ගමනේ කියන මේ ගීතය ආචාර්ය වික්ටර් රත්නායකට ආචාර්ය වික්ටර් රත්නායකටත් ආචාර්ය සුනිල් ආර්යරත්නයන්ටත් ලැබුණු විශේෂ පරමක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. ඒ ගීතය දැන් පල ටිකකටයි පාර මල්දම් සීගෙන නව මං සොයන්නෙමි රුක්මනී දේවී අපේ ජාතියට උරුම කර දුන් මාහැඟි ධනය කියන්නේ එය ජන්මයෙන් උරුම වූ ජාතිය එහෙම නැත්නම් ජන වර්ගයේ ඉක්මවා පොදු දේශීය ජාතිකත්වයක් නිර්මාණය කර ගැනීමටත් සමස්ත ශ්‍රී ලාංකිකයන් එකම මානව ජාතියක් හැටියට එකතු කළ විය යුතු බවක් තමයි රුක්මනී දේවියගේ ජීවිතයෙන් අපට ගන්නට තියෙන මාහැඟිම පාඩම. එවැනි ප්‍රවණතාවක් අද අපිට අපේ රටේ දකින්නට ලැබීම වාසනාවක් කොට සැලකන්නට පුළුවන්. මෙවැනිම අර්ථපූර්ණ රසපූර්ණ ගීත එකතුවකින් ලබන සතියේ අපි හමු වෙමු. කලාත්මක ආනන්දයෙන් මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරසරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීකම්ගේ හම්පත්.